ඒ තව ප්‍රශ්නයක් හැටියට අහලා තියෙනවා. හැබැයි ඒකෙම කොටසක් වගේ ස්වාමීන් වහන්සේ වහන්සේ දැනටත් උත්තර දීලාද දන්නේ නැහැ. විඥාන මෙන්න මෙහෙමයි අහලා තියෙන්නේ. විඥානීය සමා වෙන විඤ්ඤාත්තේ විඤ්ඤාත මත්තං ද යනු එක්පාරක් හිතපු දෙය පිළිබඳ තව තව දුරටත් වැඩි කියලා හිතන හිතන්න එපා කියන දේද එනම් ඕවර් තින්කින් හොඳ නෑ කියන එකද ඔව් ඉතින් අපිට මතු පිටින් එහෙම ගන්න පුළුවන් ඕවර් තින්කින් කියන එක හොඳ නැහැ කියලා. ඉතින් ඕවර් තින්කින් ගැන විතරක් නෙමෙයි කියන්නේ අපිට ප්‍රතඥන සත්වයින් හැටියට යමක් ගොඩාක් ඒ ගැන හිතුවේ නැති වුණාට හිතෙනකොටම පරණ සංඥාවක් එනකොටම අපි සිහියෙන් නෙමෙයිනේ ගන්නේ. ගොඩක් වෙලාට එතකොට උපාදානයත් එක්ක උපාදානයත් එක්ක ගන්නකොට අපි හිතමු අවුරුදු 5කට ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච සරාගී අරමුණක් දැන් සිහි වෙනකොට ආයේ අපේ මනසේ ඒ ගැන ගොඩක් ගැඹුරට හිතුවේ නැති වුණාට අර අර සංඥා මතුවෙනකොටම දැන් ආපහු රාග සංඥාවක් එන්න පුළුවන් අවුරුදු 25කට ඉස්සෙල්ලා ගැටිච්ච කරුණක් මතුවෙනකොට මේ මොහොතේත් ඒක සිහි වෙනකොට ඕවර් තින්කින් ඕනේ නිකන් ඒක මතක් වෙනකොටම මනසේ ප්‍රොසස් නැති ගතියක් එන්න පුළුවන් ඒ මොකද්ද අර හිතට දෙයක් අරමුණු වුණා අතීතයේ සිහි වුණා ඒක හරි ඒ සිතට ස්පර්ශ වුණා ඒක ස්පර්ශ වුණාට ඉතින් දැන් මේකට මොකටද ගැටෙන්නේ ඒ ගැටෙන්න මොකටද කියලා තේරුම් ගන්න බැරි අපි සතියෙන් නැති නිසා ඒ නිසා සති සම්පජඤ්ඤයෙන් ඉඳීම තමයි එතන ප්‍රධාන වශයෙන් අදහස් කරන්නේ ඕව ඉතින් අපිට දැනට වැටෙන හැටියට ඕවර් තින්කින් හොඳ නැහැ කියලා ගත්තට වරදක් නැහැ හැබැයි ඒක විතරක් නෙමෙයි එකෙන් කියන්නේ